ගරු ස්වාමීන් වහන්සේ යමක් දෙයක් කළ හැකියි හිතන සෑම විටම මමත් වෙනවා නේද? බොහෝ දෙනාගේ ප්‍රයෝජනේ සලකා මේ මට කළ හැකියි හිතුවද තවත් සිටක ඇත්තත්තේ නමුදු අන්දී කුසේ සිටීමට කන්හත්තේ උද බීර කුසේ සිටීමට යනුවෙන් දෙන වදන එකට එකක් පරස්පර විරෝධී සීමට හැඟේ. කරුණාකර පහදා දෙන්න. යමක් දෙයක් කළ හැකියි හිතන විට තමා විතම මමත් වෙනවා නේද? බොහෝ දිනාගේ ප්‍රයෝජනය සලකා මේ මට කළ හැකියි. හිතුවද තවත් විටක ඇසත්තේ නමුත් අන්දී කුසේ සිටීමට අන්නත්තේ නමුත් බීර බීර කුසේ සිටීමට යන්නේ දෙන වදහස් එකට එකක් පරස්පර විරෝධීසේ මට හැඟේ කන්නා කර පහදා දෙන්න. මේකදී සඳහන් වෙලා තියෙන්නේ මේ බාහිර සාසනයයි අභ්‍යන්තර සාසනයයි දෙක අතර තියෙන පටලැවිල්ල දෙකම සාසන තමයි. ඒකෙදී අසත්‍ය යන්දී කුසේ සහ කන්‍යත්තේ දීර කුසේ කියන්නේ අභ්‍යන්තර සාසන වර්ධනයක්. අභ්‍යන්තර සාසනේ වැඩුණාට පස්සේ Taman නොකලේ නිකලේ නිකලේ නොකලේ වෙන තත්ත්වයකට පත් වෙනවා පස්සේ එයාට පුළුවන් අනුන්ට මේක තේරුම් කර දීම සඳහා උත්සාහයක් ගන්න. ඊට පස්සේ Taman කෙලෙසෙන්නේ නැහැ. නමුත් Taman මේ කෙලෙසෙන තත්ත්වයටපත් වෙන්නේ නැතුව අනුන්ගේ දේ කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම Taman ගමනට බාධා වෙනවා. ඒක නිසා එතන කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ඒක නිසායි සර්වචනාංශේ 69ක් හතන්නවා කියලා ඇති කරලා ඒ 69ට තමයි උපදෙස් දුන්නේ චරක වික්‍රේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය ජීවමනසාය කියලා. තම බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධනෝ සැරිසරව. තමන්ගේ හිතසුව පිණිස දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ධනෝ සැරිසරව කිව්වේ ඒ කච්චේ වැටෙන්නේ නැත්නම් පත් වෙනවා පස්සේ. ඉතින් එනකන් ඒගොල්ලන් කිව්වේ ඔය බැරි කොන්ට්‍රොක් ගන්න යන්න එපා ඉතින් තමන්ගේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඒකකොට බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ අතර ලොකු වෙනසක් තියෙනවා. බුද්ධ ආගමේ අභිනව අවබෝධ කෙරුණාට බුද්ධ ආගම පතුරවන්න ගන්නවා. තමන් මේ මොකද්ද දෙන්නේ කියලා දන්නේ නැහැ. බුද්ධහම කියන්නේ මොකක්ද කියලා සම්මියද්දෘෂ්ටි පිළිබඳ හදාගන්න වෙහෙස වෙන වෙනුවට බුද්ධහම පසුවන්න උත්සාහ කරනකොට එතන මේ මනුස්සයා තුළ තනි කන්ට්‍රඩික්ෂන් එකක් එනවා. Taman දන්න දෙයක් නෙවෙයි දෙන්නේ. ඒ වෙනුවට ඉස්සෙල්ල තමන්ගේ විඥාත පරිඥා, තීරණ පරිඥා, පහන පරිඥා සම්පූර්ණ කරන සිය සමාධි ප්‍රඥා පුරාට පස්සේ ඇත්තටම බුද්ධහම පසුවන්න දාගන්නට වැඩිය අර විදිහ බණ භාවනා කරන එක නම් එක තැනක වාඩිලා හිටියත් ලොකු පණිවිඩයක් තියෙනවා ඒකේ. ඉතින් ගැඹුරු බණක් තියෙනවා. ඉතින් ඒක නිසා ධර්මයේ ඒ තමන් මේ නිකේශී බවටපත් නැතුව අනුන්ට බෙදා දෙන්න හදන ගැතිය දිහා තේන්නේ gedetta මරකාසේ මරගාසේ ලෝකෙට පරකාසේ කියන කතාව. ඒක හරියන්නේ ඒක බංකොලොත් වැඩක්. ඒක වෙන්නේ සාසනය නරක වෙලාවක. නමුත් තමන් ඉස්සෙල්ලා මොනකමින් හරි ගමන්නේ නිකේශී බවටපත් වෙලා අනුමානේ යම් මට්ටමකට ගැල්වනයිස් කරගෙන අනුන්ට දෙන්න කියොත් නම් ඊට පස්සේ එන දුක් කරදර බව තමයි බහන්න හදාගෙන යන්න පුළුවන් ගැටියක් තියෙන නිසා මේ දෙක අතර මේ පරස්පර ගැටියක් තියෙනවා. ඒක නිසා කියනවා මේ දෙක අතර පරස්පරය නොවීම පිණිස ඕඩර් එක සකස් කරන්න කියලා ඕඩර් එක තමයි ඉස්සෙල්ලත් අභ්‍යන්තර සාසනය දෙවෙනුවට බාහිර සාසනය. එහෙම වුණොත් පැටලෙන්නේ ඇති. හැබැයි එහෙම එහෙම ජීවිතමත් නැහැ. ඕනනම් අභ්‍යන්තර සාසනය කරගෙන නිකන් ඉන්නත් පුළුවන්. අභ්‍යන්තර සාසනය කරගෙන නිකන් ඉන්නත් තමයි පස්සේ පුදුචානවාසල කියලා කියන්නේ. පස්සේ පුදුචානවාසල තම තමන්ගේ ස්වයංබුනාණයම අවබෝධ කරගන්නවා. නමුත් ලෝකෙට ජීව කරන්න බෑ. ඒකට පොටෙන්ෂල් එක නැහැ. අඤ්ඤාගොණ්ඩේ ස්වාමීන් වහන්සේ පළවෙනි එකෙන්ම මනහනකොටම සෝවාන් වුණා. අනකලක සූත්‍රයෙන් රහත් වුණා. ඊට පස්සේ නැහැ කිසිම දැනක සඳහනක් මනක් කිව්වා කෙනෙකුට සද්ධාාවක් ඇති කරයි කියලා. නමුත් සර්වඥාන්සේ චිත්‍රාත්‍රඥය මහරහතන් වහන්සේලාට පළවෙනි තැන තිබ්බා. සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ගොඩාක් පස්සේ ආවේ අවබෝධ කරා එදා ඉඳලා අපවත් වෙනකම් හෝල්සේල් බිස්නස් ගේතියේ. මේ රිටේල් බිස්නස් නෙමෙයි තොගනාය තමයි වැඩ. ඒකට පාරමිත ඇති. නමුත් ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ තමන් අවබෝධ කිරීම පස්සට දාලා අනුන්ගේ දේවල් අනුන්ට උපන්දන්න හදනකොට ඒක මිෂනරි වැඩක් එතන තියෙන. ඒක නිකන් මේ ඒක කියනවා වෙස්ටර්න් ඉන්ටරෙස්ට් කියලා. අනුන් ගැන පිළිබඳ කිඹුල් කඳුළු හැඬුවට තමන්ගේ වැඩේ කරන්න. එතන තත්ත්ව කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ඒක තමයි සාසනෙන් කරන්නේ ලොකුම පිළිකාව. සාසනෙන් ලොකුම කැන්සර් එකයි. මේ මොකක්ද මේ කියන්නේ කියලා දන්නේ නැතුව අඳහරපාන. ඇඩ්වර්ටයිස් කරනවා. ඒක තමයි ෆන්ඩමෙන්ටලිසම් කියලා කියන්නේ. ඒ ඔය ඕනි ආගමක කරන්න පුළුවන් මොකද අවබෝධ කිරීම ඒ ආගම වල නෑ ඒක දෙයයන් හන්සෙත් තියෙන්නේ. බුද්ධ ආගමේ විතරක් මේ ජීවිතේ නිවන් දැකීම කළ හැක්කක්. ඒක ලැහැකදී තියාගෙන එහෙ වටින දේ අපි මැරෙන්න ඉස්සෙල්ලා අනික් කටට දෙන්න ඕන කියලා නැතුවද මේ මොකද්ද කියන්නේ කියලා දන්නේ නැහැ තමයි මේ තීසන පරිඥා පහන පරිඥාව කරන්නේ නැතුව වැඩ කරන්න පටන් ගන්න. ඒ ඉන කන්ට්‍රඩික්ෂන් එක තමයි මේ කතා කරන්නේ. ඒක නිසා කියනවා අභ්‍යන්තර ශාසනය ඉස්සරහින් තියලා ඒ කාවට පහින ශාසනය වැඩ කරන්න ගියොත් මේ කන්ට්‍රඩික්ෂන් එක එන්නේ නැහැ. නමුත් අද වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ බුද්ධ ශාසනයට ගුරුමේ බණින්නේ ලෝකයේ හැම gediyeකම ඇටේ හංගගෙන හැදෙන්නේ. වැඩේට මාස තියෙන්නේ. කඩු gediye විතරක් ඇටේ එළියට දාගෙන තියෙනවා. ඒ නිසා ලංකාවේ බුද්ධාම කඩු gediyක් වගේ කියලා තමයි බුද්ධහම කට්ටිය කියන්නේ. ඕන්න දිදී තමයි පෙන්වගෙන ඉන්නේ ඉස්සරහට කරන්නේ. හැම ගෙඩිය හැම ඇටේ හැම ගෙඩියකම ඒක අහංගගෙන කියන්නේ. ලංකාවේ අඳුරේ වැඩි කියලා කියනවා. හැම කෙනාම ත්‍රිපිටකය ගන්නවා. හැම කෙනාම ඕන කෙනෙකුට කියලා දෙන්න ගන්නවා. හැබැයි උඹ පංචිල් ලක්ෂණද කියලා වුත් ඒක ලබනාත්මට කියනවා. නැත්නම් මයිටි බුදු හම්බන්ට ඒක කියලා ඒක උඹට වැඩන්නේ මගේ වැඩට අයින් ගන්න දෙනවා. ඒක දැනට ප්‍රශ්න තියෙනවා අහපන් අපොයින්ට්මන්ට් එකක් ගනි මම කියලා දෙන්නම්. මේකට hina වෙනවා දෙකොනේ hina වෙනවා බුදුනේ. ලංකා බුද්ධ ශාසනයේ කඩුවටයක් වගේ කියන. මුපෙන්නේ යුතු දේ තමයි පෙන්වන්නේ. තමන්ගේ ඒ ඒ ආරක්ෂා කරන යුතු සාමාන්‍ය කරන්නේ ඇටේ ආරක්ෂා කරන වටින් මස් වලින් වහලා තියන්නේ නේ. ආයක හෙළුවමයි පෙන්වන්නේ. අන්ධහැරේ විතරයි. ඉතින් එහෙම වෙනකොට වෙන කෙනෙක් කතෝලික වෙන්නේ මුස්ලිම් මිනිස්සෙක් අපිට ගහන්න ඕනේ ගහන්න ඕනේ දෙක ඇහිලා ඉවරයි. ඒ කියන්නේ අභ්‍යන්තර සාසන ගැන හිතන්නේම නැහැ. බාහිර සාසන ගැන හිතනවා. ඉතින් අපිට පුළුවන් වෙයිද බුද්ධ ශාසන මාත්‍යංශ පොල් කන්විලි දෙන්න? ඒකායක මහානාග හඳුනුනට කන්විලි දෙන්න. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉන්න PhD දෙන කෙනෙකුට කන්විලි දෙන්න. බුද්ධහම පිළිපදින්න. කෙලින්ම කෙලින්ම බාහිර සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ කෙනෙකුට නිවන් දකින්න අදහසක් තියෙනවා නම් මෙහෙ ඉඳපයි කියන්නේ. PhD ඕන නම් එන්න. ඩිප්ලෝමා ඕනනම් එන්න පැහැදිලිවම කියනවා. ඒකට යන්න වෙන කෙනෙකුට කියලා. ඒ තරම්ම මේ මේක ගලවලා වෙන් කරලා තියෙනවා. අපි ළඟ තියෙන සාසනේ මේ විකුණන එක. ඩිප්ලෝමා එක විතරයි. ඉතින් ඒහු තියෙන ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒහු තියෙන එකේ ඉතාම සුළු පිළිසක් හෝ ඒ සාසනය පැතිරීම පැත්තක තියලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා නැත්නම් කෙලස් කපන වැඩ පිළිවෙල බහින මිනිසෙක් ඉන්නවනම් තිමනසගේ වෙන සේවකුත්වද කියලා හිතන්නේ නිසා මහසි සාදේ පොත කියලා කියනවා කැඳ වේලක් ගහ ගන්න හරියි. බුද්ධ ධර්ම රැකෙන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනීයගේ පපුවේ කියලා. ඔය කියන දෙවිවල ලාවක් බර ගහලවත් මොකදුනත් වෙන්නේ. ඒක නරක දේවල් නෙමෙයි ඒක තියෙනවා. නමුත් මේක ප්‍රයොරිටි සිලෙක්ෂන් එක දෙනවා ඉස්සරහා තමන්ගේ ශාසනය, අභ්‍යන්තර ශාසනය ඊගාවට බාහිර ශාසනය කියලා. නමුත් ඒක විකිනෙන අදහගන්නේ පොළට දැක්කත් දැම්මට මේ බඩු කවුරුත් ගන්නෑ. ඇත්ත තමයි කතාව නම් ඇත්ත තමයි නෝගේ කියන්නේ. ඒක නිසා මේවට රණ්ඩු කරන්න එපා. උනාට දේශපාලනේ ගා ගන්න එපා. සමන්ලි අධිෂ්ඨාන කරලා ගන්න ඕන අදහස ගන්න මේ උඹ කරන්න හදන මේ අනුරවට්ටන්ට